අනිත්‍යයි දුකයි අනාත්මයි වර්ණ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි චක්කු විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි චක්කු විඥානයේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි බලන හිත අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි සෝත විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි සෝත විඥානේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි සෝත විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි අහන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි නාසය අනිත්‍යයි දුකයි අනාත්මයි ගන්ධ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි ගාන විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි ගාන විඥානේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි ආග්‍රාණය කරන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි දිව අනිත්‍යයි දුකයි අනාත්මයි රස රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි ජීවහා විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි ජීවහා විඥානයේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි රස විඳින හිත අනිත්‍යයි දුකයි අනාත්මයි කය අනිත්‍යයි දුකයි අනාත්මයි පුට්ටම්බ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කාය විඥානය අනිත්‍යයි තුල හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මානසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි ස්පර්ශ කරන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි මනස අනිත්‍යයි දුකයි අනාත්මයි ධම්ම රූප අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මනෝ විඥානය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මනෝ විඥානේ සමග අටගන්නා වූ පස්සය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මානසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි මෙනෙහි කරන සිත අනිත්‍යයි දුකයි අනාත්මයි සිත අනිත්‍යයි දුකයි අනාත්මයි